පිරිත් පොත ගිහි පැවිදි කාහටුව තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අපල උපද්‍රව ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂ වලින් මිදීමට පිරිත් ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය නිවැරදිය ප්‍රතිඵලදායකය. නමුත් පිරිතේ සැබෑ ශක්තිය සැබෑ ප්‍රතිඵලය තිබෙන්නේ සජ්ජායනය හෝ ශ්‍රවණය කිරීම තුල නොවේ. වර්තමාන සමාජය තුල පිරිතේ යෙදීම ইহත කරුණු දෙකට සීමා වන බවක් පෙනෙන්නට තිබේ. පිරිතේ අර්ථය ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමේ හුරුව, පුරුද්ද, දැනුම සමාජයෙන් ඈත් වෙමින් ඇත. පිරිතේ සැබෑසක්තිය ඇත්තේ එහි අර්ථය ජීවිත තුළින් ක්‍රියාත්මක කිරීමෙන්. අයෙක් භික්ෂුවකගෙන් ඇසුවා. ඇයි ඔබ වහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ? පිරිත් පොතක් භාවිතා නොකරන්නේ කියලා. භික්ෂුව දුන්න පිළිතුර තමා ඔබ භික්ෂුවගේ සිත, කය, වචන ක්‍රියාත්මක වන ස්වરૂපය දකින්න. ඒ ඔබ දකින්නේ පිරුවානා පොත් වහන්සේ කියලා. පිරිත් කටපාඩම් නොකලාට අනුනත දේශනා කරන්න නොගියාට පිරිතේ සැබෑ හරය ජීවිතයට එකතු කරගෙන සිටිනවා. පිරිත් පොතක් වගේම ඔබ දක්ෂවන්න ජීවිතය පිරිත් පොතක් කරගන්න. ඒට ඔබ පූජනීය වේවි.